සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං සරණං සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමභන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමීරේ මඤ්ඤපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමීරේ මඤ්ඤපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශරණේන සංඝෙන් පංච සීනං ධම්ම අත්තමාදීන සම්පාදී ධම්මං අමභන්ති සතු සතු සරණං තා චක්කවා වරහතු නමෝ තස්ස භගවතු ලෝකයේ කියලා අප කතා කරන්නේ බුද්ධානුමතේට අනුව කයයි හිතයි දෙකේ එකතුවටයි ලෝකය කියලා කියන්නේ. ගහක චක්‍රවාට ඉරහඳ ආදී දේවල් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් අද නූතන විද්‍යාඥයෝ ලෝකය කියලා හොයාගෙන යන්නේ කුමක්ද? නාලෝක ඉරහඳ චක්‍රවාට මන්දාකිනිය මේවා තමයි හොයාගෙන යන්නේ. ඕවා තියෙන්නේ මොනවද ලෝකයෙන් පහින් එකයි තියෙන්නේ. මේ ලෝකය පහකට බෙදන්න වෙනවා. මොකද ලෝකයේ ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. දැන් ඔය ගස්ගල් පර්වතාදී දේවල් වල ක්‍රියාකාරීත්වයක් නෑ. ස්වභාව සිද්ධීන් ටිකක් තියෙනවා. නමුත් ක්‍රියාකාරීත්වයක් නෑ. අක්‍රියයි. නමුත් අපිට පේනවා මේ ලෝකයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කොතනද? සිත තුල. ආනිකයි බුදුරජාණන් වහන්සේ සිතයි කයයි දෙකේ එකතුව ලෝකය කියලා දේශනා කරවදාන්නේ. එතකොට මේ සිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය කියන එකයි. කය අක්‍රීය දෙයක්, අප්‍රාණික දෙයක්, මේ කය ක්‍රියාත්මක වෙන්නේ සිතක් එක්නම් පමණයි. ආන්නේ සිතක් සම්බන්ධ කරගෙන අදමා බලාපොරොත්තු වෙන්නේ නිරෝගී සම්පත්තිය පිළිබඳව දේශනා කරන්න. නිරෝගී සම්පත්තිය කවුරුත් ප්‍රාර්ථනා කරන දෙයක් තමයි පින්නතුනි නිරෝගී භාවය. ආරෝග්‍ය පරමාලාභ එතකොට මේ ලොකුම ලාභය ලෝකයේ තියෙන ලොකුම ලාභය මොකද්ද? නිරෝගී භාවය. එතකොට මේ නිරෝගී භාවය ගැන කතා කරනකොට අපිට රෝගී භාවය ගැන ඉස්සල්ලා කතා කරන්න වෙනවා. රෝගී භාවය කියන්නේ කායික රෝග, මානසික රෝග, චෛතසික රෝග කියන රෝග කොටස් වලට බෙදන්න පුළුවන්. මේ කායික රෝග පිළිබඳව අපි කතා කරනකොට ඒ ගැන මම වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද මේ කවුරුත් නිදවන දේවල් ඒවා. කායික රෝග කියන එක කවුරුත් නිදවනවා. ඒ ගැන අමුතුවෙන් කතා කරන්න විස්තර කරන්න දෙන්න අවශ්‍ය නැහැ. මම වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානසික රෝග හා චෛතසික රෝග පිළිබඳව. මානසික රෝග කියලා කියන්නේ මනෙහි දුර්වලතාවය නිසා ඇතිවෙන බෙලහීනත්වය. මානසික රෝග කියලා කියන්නේ. ඒතර මේ මන දුර්වල වෙන්නේ මක් නිසාද? දැන් මනට ලැබෙන අරමුණු නැත්තම් මන්ට ලැබෙන ආහාර වශයෙන් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ අපි කරපු වියපු දේවල්. ධම්ම රූප කියලත් ඒවට කියනවා අතීතයේදී අපි කරපු කියපු දේවල් හොඳ නරක පව් පින් මේ දෙකම ඔය දෙකම නැවත නැවත නැවත නැවත ගලාගෙන ඉන්නේ කොහොමද මනට වැඩි හරියක් සාමාන්‍ය ජනතාව ඉතින් පවට බර වෙලා ඉන්න නිසා වැඩි හරියක් මනට ගලාගෙන ඉන්නේ පාප කර්ම. පාප කර්ම ගලාගෙන එනකොට මොකද වෙන්නේ? දැවෙනවා. දැවෙනවා. දැවෙන්නේ දැවෙන්නේ මක් නිසාද? ද්වේෂය ඇති වෙන නිසා. ද්වේෂය ඇති වෙන නිසා. තව ද්වේෂය ඇති වෙනකොට දැවීම දැවීම ඇති වෙනකොට විශාල ගින්දරක් එතන තියෙන්නේ. ද්වේෂය කියන්නේ කුරුස් ගින්දරෙන් පරිදි වෙන ගින්දර ඒ සමගම පින්නතුනි අපිට සිත ගිනියවීමක් සිද්ධ වෙනවා. සිත ගිනි ගන්නවා. ඒකට මේ එක ගින්දරක් විතරක් ඇති වෙනව නෙමෙයි ගින්දර ඔක්කොම එකට ඇති වෙන්නේ පින්නතුනි. ඒ සිත ගිනි අර ගන්නකොට මොකද වෙන්නේ අපිට චෛතසික රෝගත් ආරම්භය පටන් ගන්නවා. ඒතර මේ කායික රෝග මානසික රෝග කායික රෝග අපිට ඉවසන්න පුළුවන්. කායික රෝග නිසා සියදිවි හානි කරගන්න අය කොච්චර ඉන්නවද කියලා බැලුවොත් එම ඉතාම සුළු ප්‍රමාණයක් මම හිතන්නේ 100ට එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි කායික රෝග නිසා සියදිවි හානි කරගන්නේ. වැඩි හරියක් සියදිවි හානි කරගන්නේ මානසික රෝග නිසා. මොකද ඉවසන්නේ ඒ තරම් දරුණු මේක මානසික රෝගය කියන එක. ඉතින් පසුතැවෙනවා කියන්නේ පසුතැවෙනවා පසුතැවෙනවා පසුතැවෙනවා ඉවස ගන්න බැරුව ගිහිල්ලා එක්කෝ මේ රසවිස පානය කරනවා නැත්නම් ගෙලවල් දා ගන්නවා ආදී සියදිවි අනිකරේ ගැනීම සිද්ධ වෙනවා. ආන් මේක තමයි මේ මානසික රෝග වශයෙන් හඳුන්වා දෙන්නේ. මේ රෝගයෙන් රෝගාතුර වුණාට පස්සේ ජීවිතේ පවා විනාශ කරගන්නවා. ඒ රෝගය ඉවසගන්න බැරුව, දුක ඉවසගන්න බැරුව. ඉතින් කොහොමද මේ මානසික රෝග නැති කරගන්නේ කියන එක ඊළඟට අපි පරීක්ෂා කරන්න බලන්න ඕනේ. මම කියනවා අපේ මනට එදිනම ධම්ම රූප. ධම්ම රූප කියන්නේ කරපු කියපු දේවල්. කරපු කියපු දේවල් ලැබෙනවා. එතකොට වැඩි හරියක් අපි පහු කරලා තියෙනවා නම් පාප කර්මයක් තමයි ඇදෙන්නේ. පාප කර්මයක් ඇදී වෙනකොට ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂය ඇති වෙන්නේ. දැවීම, තැවීම ඇති වෙන්නේ. පරිහානියක් ඇති වෙන්නේ. කුසල කර්මයක් ඇදී වෙන අවස්ථාවක් ගැන හිතන්න බලන්න. දැන් මේගොල්ලන්ගේ මනසට ඒගොල්ලන්ට තමන් අතීතයේදී කරපු පින්දාම් පිළිබඳව කල්පනා වෙනවා. සතරායනවා කියන්නේ මෙනෙහි වෙනවා කියන එකයි. මෙනෙහි වෙනවා කියන්නේ මනසට ඇදී පවතිනවා පින්දාම් කුසල් ධර්ම පිළිබඳව. එතකොට බලන්න ඔය කට්ටියට මොනවද ලැබෙන්නේ කියලා. සෙනසීම සතුන්ට සානය. සෙනසීම සතුට සානය. අන්න එතන තමයි මානසික නිරෝගීතාවය තියෙන්නේ. සෙනසීම සතුට සානය ඇති වෙනවා නම් එතන නිරෝගී බවක් තියෙන්නේ පින්නතුනේ. නිරෝගී බව. එහෙමනම් කායික රෝග සුවපත් කරන්න අපි හොස්පිටල් එකට ගිහිල්ලා බේත් ටිකක් ගන්නවා වගේ ඊට වඩා උනන්දුවෙන් මානසික රෝග සුවපත් කරන්න පුළුවන් තරම් පින්නතුනේ පින්දාම් කරන්න ඕනේ. පින්දාම් කරනවා කියන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ජීවත් වෙනවා කියන එකයි. නිතරම කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනකොට දාන සීල භාවනාදී යෙදෙනකොට නිතරම අපේ මනසට එක් වෙන්නේ මොනවද යහපත් දේවල් කරුණාව මෛත්‍රිය සැනසීම සතුට සහනය ආමේ ආකාරයෙන් මානසික රෝග සුවපත් කරගන්න පුළුවන් බුදුපියාණන් වහන්සේ මේක ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා සියලු පවත හරින්න කුසල් කරන්න කුමක් සඳහාද සිත පිරිසිදු කර ගැනීම සඳහා ආන් එක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමට අනුව අපේ මානසික සුවය ලබා ගන්නා වූ ක්‍රමය නිතර නිතර පින් කරන්න ඕනේ. නිතර නිතර ගුණ දහම් වඩා ගන්න ඕනේ. ආන් එතකොට මානසික රෝග සුවපත් වෙලා මානසික මානසික සුවයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම වැඩි හරියක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද චෛතසික රෝග පිළිබඳව. දැන් කායික රෝග මානසික රෝග දෙකම භෞතිකයි භෞතිකයි කියන්නේ කය කියන්නේ ධාතුවතක සංකල්පයෙන් හටගත්තු රූපයක් මන කියන්නේ ධාතුවතක සංකල්පයෙන් හටගත්තු රූපයක් එතකොට මේ අපේ මරණය සිද්ධ වෙන අවස්ථාවේදී මේ රූප කලාප සියල්ලක්ම විනාශපත් වෙනවා මේ විනාශ වෙනා එක්ක පිටිලා පොළොවට පස්සෙලා යනවා ඒ රූප සියල්ලක්ම මන කියන්නේ රූපයක්, කය කියන්නේ රූපයක්. එතකොට එතනින් එහාට යන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. එතනින් එහාට යන්නේ කොහොමද? එහාට යන ස්වභාවය තමයි හිත. මේ හිත කියන එකෙන් අයින් වෙන්න පින්නතුනේ අරිහත් ඵලයටපත් වෙනතුරු පුළුවන්කමක් නෑ. චේතෝ විමුක්තිය කියලා කතා කරන්නේ අරිහත් ඵලයට. ඒතර අරියත් ඵලයටපත් වෙන තුරුම අපට සිතත් සමග තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. සිතත් සමග ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒතර මේ සිත පිරිසිදු වෙයි සිතේ මුල් අවස්ථාව පිරිසිදු වෙයි ඒ පිරිසිදු අවස්ථාව කොච්චර වෙලා තියෙනවද කියලා අහන්න එපා. සිත අත ගන්නකොටම අවිද්‍යාවෙන් අපේ සිත වසාගෙන තියෙන නිසා මිච්ඡා දිට්ඨියෙන් සිත දෙස බලනවා බලනකොට මොකද වෙන්නේ අර විඥානය හටගන්නේ බාහිර රූපය තුල නෑ බාහිර රූපේ නිට්ටයයි කියලා හිතනවා නිට්ටයයි කියලා හිතනකොට මොකද වෙන්නේ ඇලීම කැටීම ඒවත් තණ්හාව ඇති වෙනවා තණ්හාවෙන් උපාදානයට යනවා උපාදානයෙන් භවයට යනවා භවයෙන් ජාතියට යනවා ජාතියට ගියන් පස්සේ ජරා මර ඔක්කොම තියෙන්නේ ඔන්න උතන. ඒකොලස් ගින්නකින් ගිනි ගන්නවා පින්නතුනේ අපේ සිතමත් නිසාද සිත පිළිබඳව හරියට නොදැනීම නිසා. සිත පිළිබඳව හරියටම නොදැනීම නිසා මේ නිත්‍යයි කියලා හිතනවා. ඒතර මේ ගින්දර නිවා ගන්න මොකද කරන්නේ? හිස ගිනි ගත්තේ කොහේ ගිනි නිවන ලෙස ඒ හිසගෙන ගත්තාන් පස්සේ ඔය හිසේ මේ මේ හිසගෙන ගත්තා කියන්නේ ඔය කට්ටියක කවදේ හරි ලබන සමාන නිමා ගන්න බැරි ඕක දැම්ම කලබල වෙන්න ඕනේ නෑ කියලා කියනවාද දුවගෙන ගෙන්න ජලාශයකට පනිනවාද උත්තරේ පැහැදිලි ඊට වඩා මහා දරුණු වින්දනක් තමයි පින්නතුනි හිතගෙන ගැනීම කියන එක. එහෙමනම් මේ හිතගෙන ගත්තාන් පස්සේ මොකද කරන්න ඕනේ? දුවගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ සද්ධර්මයේ නැමැති අමා දියදාරෙන් අපේ සිත තෙමා ගන්න ඕනේ. සදාම් සාගරේ ගිලෙන්න ඕනේ පින්නතුනි කොටින්ම කියනවා නම්. සද්ධර්ම සාගරේ ගිලෙන්න විද්‍යාව තියෙන්න ඕනේ. මිච්ඡාදිට්ඨියෙන් සද්ධර්ම සාගරේ ගිලෙන්න බෑ පින්නතුනි. සම්මාදිට්ඨියවත් යථාර්ථයේ එක්තරා ප්‍රමාණයකටවත් දැනගන්න ඕනේ. එහෙමනම් මම දැන් කියලා දෙන්නම් හිතේ යථාර්ථය. හිතේ හිතේ ඇත්ත මොකද්ද කියලා. හිත කියලා කියන්නේ මම කිව්වා ලෝකේ ක්‍රියාකාරීත්වය කියලා. මේ ක්‍රියාකාරීත්වය හටගන්නේ සවිඥානිකත්වයේ තුල. සවිඥානිකත්වයේ තුල. අවිඥානික සවිඥානික කියලා මේ ලෝකේ කොටස් දෙකකට බෙදනවා. අවිඥානික කියලා කියන්නේ මේ දස්දාල් පර්වත ආදී දේවල් මේ කයත් අවිඥානිකයි. සංඥානක කියන්නේ සත්‍යය කියන එකයි. සංඥානක කියන්නේ සත්‍යය. එතන තමයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එහෙමනම් විඥානය හටගන්නේ කොහොමද? දෙකක් එකතු වෙනකොට. මොනවද මේ එකතු වෙන දෙක? රූප දෙකක් වෙන්න ඕනේ. තව නාම හටගෙන නැහැ නේද? අන්න දයන් පටිච්ච විඥානං සම්භෝතේ. දෙකක් නිසා විඥානය හටගන්නේ ඔන්න ඔතනයි. මේ රූපවල ස්වභාවය මොකද්ද? හොඳට මතක තියාගන්න. ධාතු හතරක සංකලනයේ වේගවත් භාවය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක් එකට එකතු වෙලා වේගවත් වෙනවා. තේනවා නේ තේනවා නේ තේනවා නේ තේනවා නේ තේනවා නේ තේනවා. මෙන්න මේ වේගවත් භාවය නිසා අපි ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. මේ රූප ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. අනික ආත්ම දිට්ඨියක් තියෙනවනේ ආත්ම දිට්ඨිය මොකද්ද නිතරම පෙන්වන්නේ හැට කියලා පෙන්වන්නේ නැත කියලා පෙන්වන්නේ ආත්ම දිට්ඨියෙන් පෙන්වන්නේ නැත කියලා ගත හැකි දෙයක් ගත යුතු දෙයක් ඇති දෙයක් කියන එක තමයි පෙන්වන්නේ ඉතින් ආනේක නිසා මේ දෙක එකතු වෙනකොට මොකද වෙන්නේ අර රූපවල යථාර්ථය නොදන්නා නිසා ඒ රූපවලට ඇලීම ගැටීම ඇති කරගන්නවා ඔන්න සිත ගිනි ගන්න තැන. හැලීම ගැටීම කියන්නේ රාගයයි ද්වේෂයයි. රාගය කියන්නේ පළවෙනි ගින්දර, ද්වේෂය කියන්නේ දෙවෙනි ගින්දර. මේ මෙතනින් තමයි හිත ගිනි ගන්නෙ. මක්නිසාද සිත පිළිබඳව නොදන්නා නිසා. සිත පිළිබඳව නොදන්නා නිසා. මොකද්ද මේ සිත පිළිබඳව ඇත්ත? ඒක රූප දෙකන්නේ එකතු වෙන්නේ මේ රූප වල නිතරම ස්වභාවය අනිත්‍යයි නේ. අනිත්‍යයි නම් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ගන්න පුළුවන්ද? වේගයක් නම් ගන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? මම කියලා ගන්න පුළුවන්ද? ඇලෙන්න පුළුවන්ද? ගැටෙන්න පුළුවන්ද? බැ. ගත හැකි දෙයක්ද? නැහැ. අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය නම් දුක නම් කිසිම වටිනාකමක් නැහැ. එහෙනම් ගත හැකි දෙයක් උත් නෙමෙයි ගත යුතු දෙයක්ුත් නෙමෙයි. එහෙමනම් මේ සිතේ කිසිම වටිනාකමක් තියනයි කියලා කියන්න බෑ. මේ මේ සිත නොවටිනා බව දන්නා වූ පුද්ගලයා මේ සිත බදාගන්නේ නැහැ. තේරුණා නේද? සිත දැඩි කොට ගන්නෙ නැහැ. ඒකට ඇලීම ගැටීම ඇති කරගන්නේ නැහැ. ආන් එතනින් මොකද වෙන්නේ? රාගයේ ෂේ වෙන්න පටන් ගන්නවා. ද්වේෂයේ ෂේ වෙන්න පටන් ගන්නවා. මෝඩකම ෂේ වෙන්න පටන් ගන්නවා. රාගක්කයෝ නිබ්බානං, දෝසක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. නිබ්බානං කියන්නේ නිවෙනවා කියන එකයි. නිවීම කියන එක. එතකොට රාගේ නිවෙනවා, ද්වේෂේ නිවෙනවා, මෝඩකම නිමෙලා යනවා. මොකද්ද මේ නිවෙන්නේ? අර ගිනිගත්තු හිතයි නිවෙන්නේ. එතකොට ගින්දර නිමුණා නම් එතන තියෙන්නේ මොකන්ද? ආන් ඒක තමයි චෛතසික නිරෝගී භාවය කියන අපි කතා කරන්නේ. චෛතසික නිරෝගී භාවය. තමයි චෛතසික නිරෝගී භාවය සදහම් මුණ ගැසෙන තුරු මොනවා කළවත් අපිට නවත්තන්න පුළුවන් නිරෝගී චෛතසික රෝගී භාවය. චෛතසික රෝගී භාවය සදහම් මුණ ගැහෙන තුරු පින්නතුනි සම්මාදිට්ඨිය ඇති වෙන තුරු නවත්තන්න පුළුවන්කමක් නැහැ. ඥානය නිසා හොඳට මේ සිතේ ස්වභාවය මම ඉතා කෙටියෙන් මේ සිත පිළිබඳව විස්තර කළේ මේක දීර්ඝව විස්තර කරනවා නම් බොහොම දීර්ඝ විස්තරයක්. නමුත් අපිට හිතා ගන්න පුළුවන් සිත අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් මේ ගතයක දේකුත් නෙමේ ගතයක දේකුත් නෙමේ වටිනාකමකුත් නෑ අන්න එතන රාගයේ ෂේ වෙනවා ද්වේෂයේ ෂේ වෙනවා මෝඩකම ෂේ වෙනවා සිත නිවෙන්න පටන් ගන්නවා. ආ මේක තමයි නිවීම කියලා කියන්නේ. හිත නිමුණයන් පස්සේ එතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ වෙනතුනේ. හිත ගිනි අරගෙන තියෙන ගමන් තමයි මේ සංසාරයේ නැමැති ගිනි ගොඩේ අපි දඟල දඟල ඉන්නේ හිත ගිනි අරගෙන තියෙනවා. සිත නිමුණා කියලා කියන්නේ පින්නතනේ සිතට අර මං කියව ගලා අරමුණු වෙනවයි කියලා අරමුණු නවතිනවා. මොනවද මේ අරමුණු කියන්නේ සංඥා. සංඥා කියන්නේ මොනවද? හටගත්ත දේවල්. හටගත්ත දේවල් කියන්නේ සංකත ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙන්න මේ සංඥාවල තියෙන අටගත්තා වූ සංකතභාවය දැක්කන් පස්සේ ඒවා මොනවා කරනවත් අල්ලන්න බෑ. ගන්න බෑ. හැරෙන්නත් බෑ, යටින්නත් බෑ. ආන් එතකොට ඒවා ටිකෙන් ටික ටිකෙන් ටික අපේ හිතෙන් ඉවත් වෙලා යනවා. සංඥා නිරෝධය කියන්නේ මොනවායි? සංඥා නිරෝධය. සංඥා තියෙන තුරු හිත නවත්තන්න ඔබ හැකියීම නවත්තන්න බෑ. සංඥා නිරුද්ධ කරන හැටි චේතෝ විමුක්තිය. සිතෙන් ඉඳලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ සංඥා විමුක්තිය චේතෝ විමුක්තිය කියලා කියන්නේ නිරෝධ සමාපත්තියට මේ නිරෝධ සමාපත්තිය එතෙන්ද කියන්නේමත් නේ මම මේ කතා කළේ හිතට මේ මේ අසාර ධර්මයන් පැමිණීම නවත්තන්න නම් මේ අසාර ධර්මයන්ගේ අසාරත්වය පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ. ආන්නේ අවබෝධ කරගත්ත පුද්ගලයාට මේ චෛතසික රෝග සූපත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට පරමාලාභා කියලා කියන්නේ මොකද්ද? පරමලාභය. පරම කියන්නේ උත්තම. ලාභය කියන්නේ ලැබීම. යහපත් ලැබීම කියන එකයි. මොනවද මේ යහපත් ලැබීම කියන්නේ? නිර්වාණ සම්පත්තිය. වෙන දෙයක් නෙවෙයි. යහපත් ලැබීමක් නම් එතන තියෙන්න ඕනේ නිවීමක්. නිර්වාණ සම්පත්තිය ලැබීම තමයි ආරෝග්‍ය පරමාලාභා කියන්නේ මේක මේ ලෝකයට සීමා කරගන්න එපා මේක ඊටාම ශ්‍රේෂ්ඨම ලාභයක් ලබාගෙන තියෙන්නේ මේ ආරෝග්‍ය පරමාලාභා කියන අනේක නිසා හොඳට මේ ගැන අපි තේරුම් ගන්න ඕනේ මේ සංකත අසංකත ධර්ම පිළිබඳව තේරුම් ගන්න ඕනේ එතකොට අපිට මේ සිත කියලා කියන්නේ හටගත්ත දෙයක් සංකතයක් නිතරම ශේ විනායන දෙයක් අනිත්‍ය වූ දෙයක් ඒ අනිත්‍ය වූ දෙයක් බව අවබෝධ කරගත්ත පුද්ගලයාට මේකට ඇලෙන්නත් බෑ, හිතෙන්නත් බෑ. මේක මගේ කියලා ගන්නත් බෑ, මම කියලා ගන්නත් බෑ. ආන්නේ தත්ත්වය තමයි අපි මෙතනින් බලාපොරොත්තු වෙන්න ඕනේ. එතකොට තවත් මේ ලෙඩ රෝග සඳහා පින්නතුනි අපිට උගාක් බලපානවා මේ සාමාන්‍යයෙන් ඉඳගෙන කතා කරන්නේ මේ ආහාර පාන කියන එක. ආහාර පාන. අර හැම දෙයකටම මුල කට කියනානේ. තේරුණා නේද? හැම දෙයකටම මුල කට. ඒකට අනිත් හින්දීවල වලට කට නිසා තමයි ඔක්කොම ප්‍රශ්නේ වෙන්නේ. කටෙන් යන්නේ කතා කරන්නේ, ගුරු කියන්නේ, කේලහන් කියන්නේ, පරිසු වචන කියන්නේ ඔක්කොම කියන්නේ කටෙන් තමයි. කන්නේ කටෙන් තමයි. ඉතින් මේ අපත්‍ය ආහාර අපත්‍ය ආහාර ගැනීම නිසා වාග්‍රට අපේ මේ ශරීරය රෝගී බවට පත් වෙනවා. ඊළඟට මේ මේ ආහාර පාන වල තියෙන රසය ගැන තමයි ගොය කෙනෙක් අද හොයන්නේ රසයට වඩා ගුණය හොයන්න ඕනේ පින්වත්නි. රස ගුණ කියන එකෙන් ප්‍රධානත්වය දෙන්න ඕනේ ගුණයට. රසය කියන්නේ දිව පිනවන එක. ගුණය කියන්නේ පින්වත්නි අපිට නිරෝගී සම්පත්තිය ලබා දෙන පැත්ත තමයි ගුණය කියලා කියන්නේ. ඉතින් කොයි දේ අපි අනුභව කළත් ඒ පිළිබඳව හොඳ පරික්ෂාකාරීව ඒ ආහාර පාන ආදී දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ප්‍රමාණය දැනගෙන අපි ආහාර ගන්න ඕනේ. ඕනෑමට වඩා ආහාර ගත්තත් ඒ ප්‍රමාණය ආහාර නැතත් ප්‍රමාණය ඒකේ ප්‍රමාණයක් අපිට බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ආන්ගේ ප්‍රමාණය අපේ අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට පත්‍ය අපත්‍ය ආහාර තියෙනවා. ඒවත් අපි මුලින් පරික්ෂා කරලා බලන්න ඕනේ. දඟගෙන කොය ගැඹුරු තෙලේ බෙදලා මේ රසවත් කරන්න ඕනේ අන්න. ඉතින් ඒවා ඉතින් රසයෙන් මෙරීමක් එතන තියෙන්නේ කියන්නේ. මේ තෙල් දාලා ඉවරලා ගත්තාන් පස්සේ රසය ඇති වෙනවා නෙමෙයි රසයෙන් නැති වෙනවා කියන්නේ. එතන රසය කියන්නේ මොකද්ද? සාරය කියන එකනේ. රසය කියන්නේ සාරය කියන එක. දැන් මේකේ රසය නැති වුණා කියලා කියන්නේ ඒක නිසරු බවට පත් වුණා කියන එකයි. ඒක වතුර පානී පිළිබඳව බැලුවත් ඒ වගේ ඒවත් අපි අවශ්‍ය විදිහට මේ පිළිසිදු භාවයෙන් පත් කරලා ඒවත් පානය කරන්න ඕනේ. ඒක රාමයේ විදිහට පරීක්ෂාකාරී වෙන්නකොට අපිට කායික රෝග ගාඳුරට සුවපත් කරගන්න පුළුවන්. ඒකට නිින්ද කියන එකත් අපිට අවශ්‍යයි. අවශ්‍ය ප්‍රමාණයට නිදන්න ඕනේ. ඕනෑමට වඩා නිදීමත් අපිට අහිතකරයි. නිදායින් එකත් පහිත කරගෙන ඊළඟට නාමයක යම් දෙයක් මේ වගේ තමයි පාවිච්චි කරනවා නම් ඒවත් ඉතින් අමුතුවෙන් කියන්න නම් දෙයක් නෑ කොහෙදී වුණත් පිරිසිදුභාවය තමයි අපි අගය කරන්න ඕනේ පිරිසිදු චරිතයක් තුළ පිරිසිදු වාතාවරණයක් හදගන්න ඕනේ පින්නතුනේ එතකොට වාතාවරණය කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි පරි ජීවත් වෙන පරිසරය පිරිසිදු නම් එයා අපිට කියන්න පුළුවන් ඒ තනත්තාගේ ආධ්‍යාත්මීයවත් ඇතුළතත් පිළිසිතේ කියලා. පරිසරයේ අවුල් වෙලා තියෙනවා නම් එයාට මෙයාට වෙයිසිලා ගොඩ ගැහිලා අවුල් වෙලා තියෙනවා නම් ඇතුළත් ඉතින් ඒ වගේ තමයි. ගොඩදෙනෙකුගේ චරිතය පිළිබඳව තීරණයක් දෙන්න පුළුවන් එයාගේ ජීවත් වෙන පරිසරය පැනුයන් පස්සේ. ඉතින් ආන්නේ විදිහට පරිසරයෙන් නම් දැන් කාමරයක් වුණත් පිරිසිදුව තියාගන්න ඕනේ, බඩමුණු පිළිවෙලට තියාගන්න ඕනේ. ඉතින් එතකොට අපිට අර නිරෝගී භාවය ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මානසික සුවය ප්‍රේමතව කතා කරනකොට මම ඉස්සෙල්ලා කිව්වේ පුළුවන් තරම් පින්දාම් කරන්න. පින්දාම් කරනවා කියන්නේ පාපයන්ගෙන් අයින් වෙනා මේ මෝඩකම් කරන්නේ නැතුව කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ජීවත් වෙනවා. ආනේ කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනකොට යා නිතරම මේ කුසල සිතිවිලි තමයි යාගේ මනසට එවිලා යන්නේ. කුසල සිතිවිලි එන්න එන්න මොකද වෙන්නේ? මන පිරිසිදු භාවයටපත් වෙනවා. පසන්නේන මනසා වාසතිවා කරවතිවා තතෝනං සුඛමන්නේති. ඉතින් අපි හැම දෙයක්ම කරන්න පින්නතුනේ සිතින් සිතනකව මොකක් කරන්න බෑනේ. ඉතින් පිරිසිදු සිතක් ඇති කරගෙන අපි කරන කියන දේවල් කරන්න පටන් ගත්තාන් පස්සේ අපිට මානසික ශක්තිය මානසික සුවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට චෛතසික පිරිසිදු භාවය ඇති වෙන්න නම් පුළුවන් තරම් විදර්ශනා විදර්ශනා කියන්නේ ලෝකයේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. ලෝකේ කියුවත් එකයි, හිතයි හිතක් කියුවත් එකයි. මේ ලෝකේ කියන්නේ කුමක්ද? හිත කියලා කියන්නේ කුමක්ද? කෙටියෙන් කියනවා නම් හිත අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ ඇති වෙනකොටම නැති වෙනවා. ඉතින් හිත අනිත්‍යයි, හිත අනිත්‍යයි කියලා කවුරුත් කියනවා. අනිත්‍යයි කියන්නේ මොකද කියලා අහුවොත් ඇති වෙනකොටම නැති වෙනවා කියනත් කියනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම උත්තර නැහැ. දැන් මේක තේරුම් ගන්න ඕනේ. ඇයි මේ හිත අනිත්‍යයි කියන්නේ? සිත හටගන්න රූප දෙකක් එකතු වෙනකොට. ආනේක නිසා ඒක තමයි සිත අනිත්‍යයි කියලා කියන්නේ. ඒක සිත අනිත්‍යයි කියන්නේ කාරණාව පැහැදිලි නේද? සිතක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. එහෙමනම් දැන් මොකද කරන්න ඕනේ? සිතක් හටගන්නකොටම සිතේ යථාර්ථය දකින්න. මොකක්ද? අනිත්‍යයි. හිතක් අත ගන්නවා කියන්නේ අරමුණක් එනවා කියන එකනේ අරමුණක් එනකොටම අනිත්‍යයි කියලා ගනින්න. අනිත්‍යයි කියලා දැක්ක හැටි මේකට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා යම් කෙනෙක් දැක්කනම් ආ මෙතන ප්‍රඥාවෙන් දැක්කනම් කියන්නේ නිකන් දැකලා මොකක්ද නිකන් දකින්නත් බෑ. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ප්‍රඥාවෙන් දැක්කම අප නිබ්බින්දතේ දුක්ඛේ. දුක්ඛේ කියන්නේ මොකේද? දුක්ඛේ කිව්වත් එකයි ලෝකේ කිව්වත් එකයි. අන්න එදාට මොකද වෙන්නේ? ලෝකේ පිළිබඳව නිර්වින්දණයකටපත් වෙනවා. නිර්වින්දණයකටපත් වෙනවා කියන්නේ මොකද? සමාවිතින් ඔය කියන නිර්වින්දණය කියන වචනේට තේරුම් දීලා තියෙනවා මේ කලකිරෙනවා කියන. අනේ පින් සිද්ද වේ කලකිරෙන්න නම් එපා. කනගිනවා නම් මොකක් කරගන්නම් වෙන්නේ. කනගිනවයි කියලා කියන්නේ බලාගත් අපේ බලාගෙන ඔය ඉන්නවා කියන එක. අපි නමේ අර මිනිස්සයා දැන් හොඳටම කලකිරලා පේන්නේ මේ ඉතින් බලාගෙන ඉන්නවා. පින්නතේ හොඳටම නිබ්බින්දති වෙලා තියෙන්නේ කවුද? රහතන් වහන්සේ. හොඳටම නිබ්බින්දති වෙලා තියෙන්නේ. ඉතින් රහතන් වහන්සේලා බලාගත් අපේ බලාගෙන ඉන්න පිරිසක් රහතන් වහන්සේලා කියන්නේ. රහතන් වහන්සේලා කියන්නේ මලක් පිපුණු දී පිපුණා වගේ. පහනක් පත්තු කළා වගේ. ඉතින් මොකටද දැන් කියන්නේ පහන නිමනවා වගේ කියලා. රහතන් වහන්සේ ගැන විස්තර කරනකොට කියන්නේ පහන නිමනවා කියලා. පහන නිවන දැන තියෙන්නේ මොකද්ද? අන්ධකාරයක් තියෙන පහන නිවන දැන ආලෝකයක් නෑනේ. තේරුණා නේද? කේනම් පුරාණං නවන් අත්ති සම්භවං විරක්ත චිත්තා ආයතිකේ බවස්මින් තේ කීන බීජ අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යථායන් පදී ප්‍රේක නිබ්බන්ති දීරා නිබ්බන්ති දීරයෝ නිමුණා මෙතන නිබ්බන්ති කියන්නේ දැන් නිමුණ කියන්නේ කියන්නේ පහන් නිමුණ කියන එකයි දීරයෝ නිමුණේ මොනෑන්ද නිමුණේ මේ 11 ගින්නෙන් නිමුණා නිමුණයන් පස්සේ මොකද වුනේ යථා අයම් පදීපෝ මේ පහනක් වාගේ බවටපත් වුණා කියන එකයි පහන්න වට අර්ථකථන කරන්න තියෙන්නේ කොහොමද කියනවා ඒක නිසා මිනිස්සුන්ට මේ රහත් වෙන පස්සේ මෙරිලා යනවා නම් ඉතින් රහත් වෙන්න කැමති නෑ මොකද මේ. නෑ පින්නතුනි රහතන් වහන්සේ කියන්නේ බෙදෙන පුද්ගලයේ ආලෝකයේ විහිදෙන පුද්ගලයේ. උන්වහන්සේලාගේ චිත්තාලෝකය සමහර අවස්ථාවල කයනුත් එළියට එන්න පටන් ගන්නවා. තේරුණානේ? එහෙනම් ඒක නිසා අපි මේ සිතේ යථාර්ථය දකින්න ඕනේ. සබ්බේ සංඛාරා අනිත්‍යාපි සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති යම් දවසක අවබෝධ කරගත්තා නම් අත නිබ්බින්දති අන්නේතින් තමයි නිබ්බින්දති බවට පත් වෙන්නේ නිර්වින්දනය වෙනවා කියලා කියන්නේ මේක අනිත්‍ය දැක්කයන් පස්සේ නිඳවන්න බෑ වෙන්නත් බෑ ගැටෙන්නත් බෑ අත නිබ්බින්දති මේ සබ්බේ සංඛාරා අනිත්‍යාපි යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛෝ ඒස මග්ගෝ විසුද්ධිය මෙන්න විසුද්ධි මාර්ගය. ඒ විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගයේ මුල තියෙන්නේ මොකද්ද? ඒකින් මේ කවුරුත් විසුද්ධි මාර්ගය කියනන් පස්සේ මොකද්ද කියලා හිතන්න පුළුවන්. මොකද්ද මේ විසුද්ධි මාර්ගය කියන්නේ? පොතක් නම් තියෙන විසුද්ධි මාර්ගය කියලා. ඊට වඩා දෙයක් නම් අපි නෑ. මොකදන් මොකදනේ හිතන්නේ? පොතක් තියෙනවා විසුද්ධි මාර්ගය කියලා. විසුද්ධිය පිරිසුදුභාවයේ ලබා ගැනීමට මාර්ගයක් තියෙනවා කියන තුනේ. මොකද්ද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේරුණා නේද? මුල තියෙන්නේ මොකද්ද? මුල තියෙන්නේ සම්මා දිට්ඨිය. මේක මාර්ගයක්. අර මේක චක්‍රයක් කරගෙන තියෙනවානේ ධම්ම චක්‍රය කියලා. අර ධම්ම චක්‍රයක් කියලා කතා කරනවා මොකක්ද අහපුවාම ධම්ම චක්‍රය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියලා පෙන්නනවා ධම්ම චක්‍රය. ඕක මේ චක්‍රයක් නෙමෙයි නේද? චක්‍රයක් නෑ අගක්මක් තියෙන විදියක් නෑනේ. නමුත් මේ ආර්ය අෂ්ටායික මාර්ගය මුලක් තියෙනවා අගක් තියෙනවා. මොකක්ද මුල සම්මාදිට්ඨිය? අර තමයි සම්මා සමාධිය. සම්මා සමාධියෙන් අනතුරු මොකද්ද? සම්මා ප්‍රඥාව, මහා ප්‍රඥාව ඇති වෙන්නේ. මේ මේක තමයි සදහම් මාර්ගය කියලා කියන්නේ. චක්‍රයක් නෙමෙයි. හැබැයි අසත් ධර්ම චක්‍රයක් නම් තියෙනවා. ඒකයි මොකදනේ දන්නේ. අසත් ධර්ම චක්‍රය තමයි අවිද්‍යාවෙන් පටන් ගන්නේ. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං ආදී වශයෙන් සඳහන් කරන්නේ මොකක්ද සද්ධර්ම චක්‍රය සද්ධර්ම මාර්ගයක් තියෙන්නේ ඒ සද්ධර්ම මාර්ගයේ මුල තමයි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද නිවැරදි දැකීම කුමක් පිළිබඳව නිවැරදි දැකීමන්නේ ලෝකයේ පිළිබඳව ලෝකයේ කිව්වත් එකයි හිතත් කිව්වත් එකයි එතකොට ලෝකයේ පිළිබඳව නිවැරදිව දකිනවා සිත පිළිබඳව නිවැරදිව දකිනවා කියලා කියන්නේ අනිත්‍යයි කියලා දකිනවා කියන එකයි. ඔන්න විසුද්ධි මාර්ගය විවෘත වන අවස්ථාව වෙන්න තමයි. සම්මාර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත වෙන්නේ ඔන්න ඔතනින්. ආන්නේ මාර්ගයට කියනවා සෝතය කියලා කියනවා. සෝතය කියන්නේ සැඩ පහර කියන එකයි. මොන සැඩ පහරද? නිර්වාණය කරා නැගීගෙන යනා වූ සැඩ පහර. ඉහළට නැගීගෙන යනා වූ සැඩ පහර. ඕක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. තවත් සෝතයක් තියෙනවා පහළට බැසී යන්නා වූ සෝතේ පටන් ගන්න මොකෙන්ද මිච්ඡාදිට්ඨියෙන්. මිච්ඡාදිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආදීව මිච්ඡා වායාම ඔය විදිහට ගිහිල්ලා නවතින්නේ කොහෙද මහගෙදරට. ඒකට කියන්නේ හතර අපාය. තේරුණා නේද? එතකොට අනිසෝතේ මොකද්ද? ඉහළට නැගී ගෙන යන සෝතේ. ඒකට කියනවා මේ දැන් පහළට දහගෙන යනකොට අපි කියන්නේ ප්‍රවේ කියලා නේ ප්‍රවටි කියන්නේ පහළට දහගෙන යනවා. ඒ ප්‍රවටි කියන වචනේ තේරුම අතේ කියන විරුද්ධ වචනේ මොකද්ද විප්ලව? විප්ලවය කියන්නේ ඉහළට නැගීගෙන යනවා. ඉහළට නැගීගෙන යනවා. ඉහළට නැගීගෙන යන්න පින්නතුනේ අපිට තියෙන්න ඕනේ මොකද්ද? විප්ලවය කිරීම සඳහා තියෙන්න ඕනේ තුවක්කු පිස්තෝල බෝම්බ නෙමෙයි. ඒවෙන් විප්ලව කරන්න බෑ. විප්ලව කරන්න නම් අතර ගන්න කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, සම්මාදිට්ඨිය, ප්‍රඥාව අතට අරගෙන ඉහළට නැගීගෙන යන්න. ඔබත් ඉහළට නැගීගෙන යන්න අනිත් කට්ටියත් ඉහළට නංවා ගැනීම සඳහා වැඩ කටයුතු කරන්න. මෙන්න මේකයි වින්නතනි බුදුදහමේ උගන්වන විප්ලවය කියන එක. ඒකට මේ ලෝකේ යථාර්ථය දැන් මොකද්ද? අනිත්‍යයි. අනිත්‍යයි කියලා දැක්කම අන්න එතන ඉසොබ්දිය තියෙනවා. ඒක මග්ගෝ විසුද්ධිය. ඔන්න විසුද්ධි මාර්ගයේ දොරටුව හැරුණා. මේ දොරටුව හැරුණාන් පස්සේ මොකද කරන්න ඕනේ? අපි ඉතින් ඒක දිගේම ගමන් කරන එකයි තියෙන්නේ. සූපටිපන්න කියලා කියන්නේ. සූපටිපන්න කියලා කියන්නේ යහපත් ප්‍රතිපදාවට ඇතුළු වුණා කියන එකයි. මොකද්ද මේ යහපත් ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙන ප්‍රතිපදාවක් නැහැ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හරියට ඇතුළු වුණා නම් ඒ තැනත්තා එහෙම හදුවන්නේ නැහැ. තේරුණා නේද? උජුපටිපන්නයි. කෙලින්ම ගමන් කරනවා. ආයේ මේ ඉබාලාට යන්නේවත් එහෙමේ දුවන්නේවත් හ්ම් කෙලින්ම ගමන් කරනවා. උජුපටිපන්නයි. ඊළඟට ඥායපටිපන්න කියන්නේ මොකද්ද? න්‍යායට අනුව ගමන් කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්නපු විදියට ජීවත් වෙනවා. න්‍යාය කියලා කියන්නේ ඒකයි. විනය ගරුකව ජීවත් වෙනවා, සිල්වත්ව ජීවත් වෙනවා කියන එකයි න්‍යායපටිපන්න කියලා කියන්නේ. සුපටිපන්න, උජුපටිපන්න ඥායපටිපන්න. පෙන්න ප්‍රෝධියට ජීවත් වෙනවා. කොහොමද බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා තියෙන්නේ? පැවිදිය මොකන්ද? සියලු පව් අතහරින්මින් කුසල් කර්මෙන් සිත පිරිසිදු කර ගැනීම සඳහා ඉදිරියට යන්න මෙන්න පැවිදිය. ඒ පැවිදියට යම් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ කට්ටියට කියනවා පැවිද්දෝ කියලා. ඉසකයට කොහොමද පිටචාවේ? එනම් ගලවන්න එපා. ආභරණ ගලවන්නත් එපා. බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට ජීවත් වෙන්න ආන් ඔබටත් පැවිදි ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔතන තමයි ශ්‍රමණ භාවය තියෙන්නේ. ශ්‍රමණ කියන්නේ පව් සමනය කරමින් ඉදිරියට යනවා කියන එකයි සමන කියලා කියන්නේ. සමිත පාපත්තා සමනෝ. බාහිත පාපත්තා බ්‍රාහ්මනෝ. පව් බැහැර කරමින් ඉදිරියට යනවා, පව් සමනය කරමින් ඉදිරියට යනවා. ආම් බලන්නකො පැවිදි භාවයේ තුල ශ්‍රමණ භාවයක් ලැබෙනවා, බ්‍රාහ්මණ භාවයක් ලැබෙනවා. මෙන්න මේකයි පින්නතුනි අපි හොඳින් තේරුම් ගන්න ඉස්සරහට යන්න ඕන පින්නතුනි. ආන් ඒක නිසා බොහොම සතුටුපත් වෙන්න මේ අවස්ථාවේදී මම චෛ චෛතසික රෝග නැති කර ගන්න ආකාරය ගැන තමයි වැඩියෙන් බලාපොරොත්තු මේ කියන්නේ. මොකද්ද දැන් කරන්න ඕනේ? අරමුණක් එනකොටම අනිත්‍යයි කියලා හිතන්න එච්චරයි. මේක කමඨානක් වශයෙන් බාර ගන්න. අරමුණක් එනකොටම සිතක් ඇති වෙනවනේ. සිත නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි. ඒතර ඔබට මේ ලෝකයේ කිසිම තැනකට ඇලෙන්න ගැටෙන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. සුපටිපන්නව උජුපන්තිපන්නව ජීවත් වෙන්න පුළුවන්. ඒ සඳහා මේ සද්ධර්ම දේශනාව ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් යුක්තව මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ඔබ හැම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැක වරණයි. ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරනු ලබන පිරිස ඒ අයට පින් අනුමෝදන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. නොවැම්බර් මාස 15 වන දින 40 වන උපන්දිනයේ සමරන සංජීව හර්ෂප්‍රිය මාරසිංහ තමගේ සායි පුත්‍රයාට නිදුක් නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කරගෙන තුන්වන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කර ගැනීම සඳහාත් වසර දෙකකට පෙර පරලෝසපත් හිම් ඥානවතී මාර්ගින්න මන්දනියට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා ප්‍රවින්ද පබසර හිරුනේ නවෝදා මනුජ ආදිත්‍ය යන දරුවන්ට නිදුක් නිරෝගී සුවසා අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස ආශිර්වාද කිරීම සඳහා සුජීවත්ව සිටින දෙමව්පියන් මාමන්දී හා ආච්චි අම්මා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා හෝමාගම පනාගොඩ නීලන් පාර අංක 413 පහන් වශයෙන් පදිංචි බීඩී හර්ෂණී කෞසන්‍යා මහත්මිය තවද අනුග්‍රම රෝහල පාරේ පදිංචිව සිටි 2014 නොවැම්බර් මාස 15 වන දින පරලෝ සැපත් SJP නන්දාවතී මෑණියන්ටත් වසර කිහිපයකට පෙර පරලෝ සැපත් GW චන්ද්‍රපාල පියාණන්ටත් පත්මා චන්ද්‍රසීලී සහෝදරියටත් සිරිවංශ සොහොන්දාටත් ධර්මා වීර නාරායන මෑ මෑණියන්ටත් දේවිද්ද සිල්වා පියාණන්ටත් මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආරෝග්‍යාදී සම්පත් සැලසී කායික මානසික සැනසෙල්ල උදා වේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවක් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනු ලබනවා අනුග්‍රම රෝහණපාරේ පදිංචි ජී.ඩබ්ලිව් විනීතා කන්‍යාමී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් වසර 16කට පෙර 2000 වසරේ අපවත් වී වදාළ මේ දිනීය විහාරස්ථානයේ වැඩවිසූ චන්දානන්ද ගරු ස්වාමීන් වහන්සේටත් වසර 16කට පෙර 2000 නොවැම්බර් මාස පාරස්වන දින පරිණෝසපත් ජී.ආර්. පොඩි මහත්මයා උපාසක මහතාටත් පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින පවුලේ සැමට දරු මුණුපුරන්ට නිදුක් නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කරගෙන චිර ජීවන සම්පන්නිය ප්‍රාර්ථනා කර ගැනීම සඳහා දායකත්වයේ දරුන් ලබනවා කෑගල්ල කඩුගන්න මාවත අංක 163න් 28 ඒ නිවසේ පදිංචි පීකේ සාදි මෙන්ගේ මහත්මිය 2009 නොවැම්බර් මාස 15 වනදී පරලෝසපත් නෝරන්ස් තිස්සආරච්චි දයාබර ස්වාමි පුත්‍රයාටත් දෙපාර්ශ්වයේ පරිලෝකසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා තපවත් වී වදාළ පූජ්‍ය අග්‍රමා පණ්ඩිත මණිහේ පඤ්ඤාසීහි ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේටත් අතිපූජ්‍ය නාමයේ හරියදම්ම ස්වාමීන් වහන්සේටත් පතන බෝධියකින් නිවන් සුවපත් වේවායි යම් ප්‍රාර්ථනාවෙන් යුතුව දැනට රෝගී තත්ත්වයේ පසුවන ගාමිණී විජේතුංග සහ සහ තිස්ස විජේතුංගයන් සහෝදරයන්ට ඉක්මන් සොය පැටීම සඳහාත් පීටර් විජේතුංග සහෝදරයාට සහ දූදරු මොනුපුරු මිනිපිරියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනු ලබනවා මොරටුව කටුබැද්ද කුඩුවාමුල්ල හරස්පාර අංක 27න් 39 ඒ නිවසේ පදිංචි එක්දී මෙතිල්ලා විජේතුංග මහත්මිය 2016 නොවැම්බර් 15 වන දින 1 වන උපන්දිනයේ සමරන WM ගුණරත්න මෙනිකේ මහත්මියට නිදුක් නිරෝගී සුව තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහා පරලෝකසපත් දෙමව්පියන්ට සහ ඥාති හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන් ලබනවා හලව්ව මහරච්චි මුල්ල අදරපනේ පදිංචි WM ගුණරත්න මේකේ මහත්මිය. තේම වසර 44කට පෙර පරණෝසපත් කටුවැල්ලේගම විසූ කුඹලාතර ආරච්චිගේ තේද්‍රික් කප්පුවාමී පියතුමාණන්ටත් වසර 33කට පෙර පරණෝසපත් ජයලත්න ආරච්චිගේ ක්‍රිස්ටිනා හාමී මෑණියන්ටත් කුඹලාතර ආරච්චිගේ ලුයිස් අප්පාමි බාප්පාටත් පරිලෝසකත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා ගුරු දේවෝත්තම කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද වතුරුගම නන්දසේ ස්වාමීන් වහන්සේට ශාසනික කටයුතු නිදුක් නිරෝගීව කරගෙන යාමට ආශිර්වාද කිරීම සඳහා දායකත්වයේ දනන් ලබනවා කතාන කඩවල සිරිමැදුර පාරේ අංක 113න් B1 නිවසේ පදිංචි විශ්‍රාමික මහජන බැංකු නියෝජිත කළමනාකරු KA සනී වික්‍රම මහතා සහ හුඹුටියාවේ KA සුමනාවති මහත්මිය එමනම් මේ පින්නතුන් සෑම දිනම මේ අවස්ථාවේදී මහා කුසල ධර්මයක් සිද්ධ කරලා ඒ තමාගේ නියපරලෝකී ආවෝ ඥාතීන් සිහිපත් කරගෙන ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කළා මේ මහා කුසල ධර්මය නැවත නැවතත් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත් වෙත්වා සදේවක ලෝකයා මේ පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත් වෙත්වා එසේම තමන්ටත් මේ පින්කම සඳහා සහසම්බන්ධ වුණා වූ සියලුම දෙනාටත් එකහා සමානෝ මේ පින් පිහිටාවා එසේ පිහිටීමෙන් නිරුක් නිරෝගීතාදී සම්පත් ලබාගෙන වාසනාවන්ත සුභ අනාගතයක් උදා වේවායි සදාදර සිතින් යුක්තව චිත්තප්‍රී සුවිශේෂී ආර්ය සමාජයේ ප්‍රධාන අනුශාසක කම්මත්තානාචාර්ය පූජ්‍යපාද පඬිතුක ත්‍රිපිටකවේදී වතුරුගම නන්දසිරි ස්වාමින්වරණන් වහන්සේ අපේ ස්වාමින්වරණන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය දස්පිය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අප ප්‍රාර්ථනා කරමු ඔබට පිරුවන් සරණයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුවිශේෂී සේවයක් සමග